චන්ද්‍රානි මහත්මිය සාදු සාදු අවසර ස්වාමීන් වහන්සේ අද දවසේ මට තීරණ පළවෙනි දේ තමයි හරියට අතින් අල්ලගෙන මේ ඉරුසේ අපිට යන්න මඟ සලසනවා කියන හැඟීම ඇති වුණා ඔබ වහන්සේට බොහොම පිං දැන් මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් අපිට තීරෙනවා මේ තියරි වලින් මම හැදෙන්නේ උපාදානස්කන්ධ පහෙන් එතකොට ඒ උපාදානස්කන්ධ පහ අපි තණ්හාවෙන් අල්ලගත්තාම තමයි මම ඒ ඔක්කොම තීරෙනවා එතකොට හුඟක් වෙලාවට මම හැදෙන්නේ නැතුව මේ වචනයයි කයයි තාලනය කරගන්න පුළුවන් නමුත් දැන් මේ තරමට තීරුණත් ස්වාමීන් වහන්සේ දැන් මම ළඟදී ලංකාවට ඉන්න එතකොට ඔන්නේ ගමන ආපු ගමන් පුදුමාකාර විදියට ස්වාමීන් වහන්සේ මම කියන එකේ ඇති වෙලා ඇති වෙලා ඇති වෙලා මට හිතා ගන්න බැරි විදියට මම උඩ පනින්න පටන් ගත්තා. මේක මම හොයවලුවාම මට කේමක සූත්‍රේ හම්බ වුණා ස්වාමීන් වහන්සේ. හම්බුණා තේරුණා මේ මම ඉන්නවා මට කොහෙද කියලා හොයාගන්න බෑ කියලා. අන්න ඒක තමයි මගේ ප්‍රශ්නේ ස්වාමීන් <laughs> ඇත්තටම දැන් දැන් ඔය අත්දැකීම ඉතාමත්ම වැදගත් වෙනවා. තමන් පිළිබඳව නිර්වද්‍ය ප්‍රත්‍යවේක්ෂණයකට එන්න. දැන් අපේ මනසේ ක්ලේශ ධර්මයන් පරිඋත්ථාන තත්වයටපත් නොවි යටපත් වෙලා තියෙනකොට අපි සමහර වෙලාවට රැවටෙනවා මගේ ළඟ දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ එහෙම ක්ලේශයක් නැහැ කියලා. දැන් මේ ධර්ම සාකච්ඡාවටම සම්බන්ධ වෙන එක මව් කෙනෙක් දවසක් අපට කතා කරලා කිව්වා මේ හම්දුරනේ දීර්ඝ කාලයක් ඉතින් අපි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙනවා යාළු මිත්‍රොත් එක්කලා ඉතින් ලොකු කැපවීමකින් එහි යෙදෙනවා ඉතින් ඇත්තටම අපි දැන් ගොඩක් ඒ තුල වැඩිලා කියලා ලොකු සතුටක් තිබුණා ඉතින් මේ මෑතකදී මනසේ මතුවෙච්ච එක්තරා ක්ලේශයක් විශ්ලේෂණය කරලා බලනකොට මට පුදුම හිතුණා මට මගේ ගැනම කලකිරීමක් ඇති වුණා අර අවුරුදු 18 20 හිටපු කෙනාට වඩා කිසිම වෙනසක් ඇති වෙලා නැහැ නේද කියලා. ඉතින් මම කිව්වා ඒක දැකපු එක වටිනවා. නමුත් ඒ ගැන කලකිරෙන්නට අවශ්‍ය නැහැ. ඒ යථාර්ථය තමයි අපි තේරුම් ගන්න ඕන. දැන් මොකද දැන් ඔතන තමයි අර ඇතැම් භික්ෂුන් වහන්සේලා හැම අදිමානය ඇති කරගෙන තියෙනත් ඒ කියන්නේ තමන් සෝවාන් වුණා රහත් වුණා ආදී වශයෙන් අදිමානය ඇති වෙන්නේත් ওই විදිහට තමයි. ඒ කියන්නේ දීර්ඝ කාලයක් කෙලෙස් ධර්ම යටපත් වෙලා තියෙනකොට ඒවා තියද නැද්ද කියලා කොහොමවත් අපිට හොයන්න බෑ. හඳුනා ගන්න බෑ. දැන් මේ මෑතකදී අපි දැක්ක අන්තර්ජාලයේ තරුණ පිරිසක් අතර මම හිතන්නේ ඇතිවෙච්ච කතා බහක කොටසක් අපිට කෙනෙක් එවලා තිබුණා. එතන ඊටාම සාවද්ද කතාවක් කියනවා. ඒ ඒ කතාවට පාදක වෙලා තියෙන්නේ ඔන්න ඔය ඔය පටලැවිල්ල තමයි. කියන්නේ එතන කියලා තිබුණේ ඕරම් භාගීය සංයෝජන. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන මේ පහළ තලයන්හි සැරිසරන කිලස් ධර්ම ටික ප්‍රහාණය කළාම අපට ආයේ උද්ධම් භාගයේ සංයෝජන කියලා රූප රාග අරූප රාග ඒව දුරු කරන්නට දෙයක් නැහැ. ඒවා තියෙන්නේ ධානය උපදවා ගත්තු අයට විතරයි. ධානය උපදවා නොගත්තු අපට එහෙම ක්ලේශයක් නැහැ. ඒ නිසා මේ පල්ලෙහා ටික නැසුවාම එච්චරයි අපට නසන්න තියෙන්නේ. ආයේ එතනින් එහාට දෙයක් නැහැ. අන්න එහෙම කතාවක් ඒකේ කියලා තිබුණා. ඉතින් ඒ මොකද අර අර විදිහේ සූක්ෂම සංයෝජන ධර්ම අපි තුල තියනවද කියලාවත් දැනෙන්නේ නැහැ. අර රළුවට තියෙන ඒවා විතරයි දැනෙන්නේ. එතකොට හුඟක් වෙලාවට අපි හිතනවා මේ රළු කොටස විතරයි දැන් අපි ළඟ තියෙන අනිත් ඒවා නැහැ කියලා. ඉතින් ඒවා නැද්ද තියනවද කියලා දැනෙන්න ඒකට අදාළ සාධකයක් මතු වෙන්නට ඕන. ඒක තමයි මේ අනුශේධ ධර්මවල ස්වභාවය. ඒවා හරියට අලු යට තියෙන ගිනි පුපුරු වගේ අර පොළු රොදක් දාලා තිබ්බට පස්සේ තමයි ඔන්න පොඩ පොඩ දුම් ගහලා එකපාරට ඇවිලෙන්න පටන් ගන්න. එතකොටයි අපිට තේරෙන්නේ මෙතන ගින්දර තියනවා නේද කියලා. ඉතින් ඔය අත්දැකීම ගැන පැවෙන්නට ඕන නැහැ. ඕක හොඳට විශ්ලේෂණය කරගන්න. ඕක හොඳ කමටහන. තමන්ගේ මනස තේරුම් ගන්න අධ්‍යයනය කරන්න. ඔව් එතකොට ඒක තව අනිත් ඒවටත් එහෙම එහෙම යොද යොදා බලන්නට ඕන මේක මෙහෙමනම් මෙතනදි කොහොමද එතනදිත් මෙහෙම වෙන්න පුළුවන් නේද ඊට පස්සේ මේ අවස්ථා අපි පාරිසරික වශයෙන් අපට ලැබෙන අවස්ථා ප්‍රයෝජනෙට ගන්න ඕන ඔය වගේ අපේ මනස විශ්ලේෂණය කරන. ඒ කියන්නේ දැන් අපි සමහර වෙලාවට මේ අවස්ථා ගන්නෙ නැතුව අපි මගහැරලා යනවානේ. අපිට අපේ මනස වික්ෂිප්ත වෙයි මම කැළඹෙයි කියලා හිතෙනවා නම් අවස්ථා මගහැර යාම අපට වරදක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි දැන් අපි අර මේ සබ්බාසව සූත්‍රයේදී කතා කළා අපි මගහරින්න ඕන තැන මොකක්ද අපි දරන්න ඕන තැන මොකක්ද? ওই දෙක පරිස්සමෙන් තේරුම් ගන්න ඕන. අපි දරන්න ඕන තැන මගහැරලා ගියොත් අපි හැමදාම නිකන් අර දුර්වල දුර්වල තත්ත්වයන් නඩත්තු කරගන්න. ඒ තමන්ගේ දුබලකම් නඩත්තු කරගෙන යනවා අවස්ථා මගහැරෙමි. ඒ නිසා අපේ දුර්වලකම් හඳුනා ගැනීම සඳහා අපි අවස්ථා ගන්නට ඕන. අභියෝග බාර ගන්නට ඕන. ඒක වරදක් නෙමෙයි. හැබැයි අපි බැහැර කළ යුතු දේ මොනවද කියලා අපි තේරුම් ගන්න ඕනේ නිකන් අනවශ්‍ය දේවල් පටලවාගෙන අපි අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න ඕනේ එනිසා අපි දීර්ඝ වශයෙන් කතා කළා ඔය කරුණු දෙක. ඒ කියන්නේ ඉවසා දරාගත යුතු දේ කුමක්ද? බැහැර කළ යුතු දේ කුමක්ද? ඉතින් සමහන්ත අපේ සුව පහසුව සඳහා අපේ දුර්වල මානසික తত্ত্বය අපේ අපි ළඟ දුර්වලකමක් තියනවා කියලා අපි පිළිගන්නේ නැහැ. මම හොඳ කෙනෙක් ඒ හොඳ බව රැකගන්නයි මම මෙහෙම කරන්න කියලා තමයි අපිට හිතෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි නිතරම කියන කාරණයක් දැන් සද්ද බද්ද ඇති තැනක අපිට හිත එකඟ කරගන්න පහසු නැහැ. එතකොට අපි දකින්නේ මම හොඳ කෙනෙක්, මම ගුණධම් වඩන කෙනෙක්, මම සද්දබද්ද වලට කැමති නැති කෙනෙක්, මම හුදකලාව කැමති කෙනෙක්. මේ අනිත් අය එහෙම නෙමෙයි. ඒගොල්ලෝ මේ ගෝසාකාරී පරිසරය තුල කෑකෝ ගහමින් ඉන්නේ. එතකොට අපිට පේන්නේ ඒගොල්ලන්ගේ අඩුව. දැන් ඇත්තටම තියෙන්නේ ගෝසාකාරී පරිසරය තුල මගේ මනස සංසුන් කරගැනීමේ කුසලතාවය මම දියුණු කරලා නැහැ. එතකොට නමුත් ඒ මගේ දුර්වලකම මම ගුණයක් හැටියට තමයි දකින්නේ හඳුනගන්නේ. එහෙම හඳුනාගෙන රැවටි සිටින තාක්කල් තමගේ දුර්ගුණය පැහැදිලිව පේන්නේ ඒක එළියට එන්නේ නැහැ. ඒක එළියට එන්න අවස්ථා හදාගන්නේ නැහැ. එළියට ආවා වුණත් ඒක තමගේ දුර්වලකමක් හැටියට දකින්නේ නැහැ. ඒ නිසා ඔබතුමියට ඔය ඔය වැටහිච්ච දේ ඉතාමත්ම වැදගත් වෙනවා. මේ මේ විදර්ශනා මාර්ගයේ වැරදීම් සිදුවීම ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වැරද්ද වටහා ගැනීමයි වඩාම වැදගත් කාරණය. අපි අපි කනගාටු වෙන්න නැත්තේ වරද වැටහෙන්නේ නැත්තම්. එතකොට විදර්ශනා මාර්ගය තුල තමන්ට වැරදුණයි කියන එක කනගාටු වෙන්න කාරණයක් නෙමෙයි. ඒ වැරද්ද වැටහෙන්නේ නැත්තම් තමයි අපි කනගාටු වෙන්නට වෙන්නේ අපට. ඉතින් ඔබතුමියට ඒක පැහැදිලිව දකින්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා ඒක අත්හරින්න එපා. ඔතනින් හොඳ ප්‍රවේශයක් හදා ගන්න ඕන හොඳ කමටහනක් හදා ගන්න ඕන තමන්ගේ මනස ප්‍රත්‍යවේක්ෂා කරන්න අවශේෂ කෙලෙස් ධර්ම සම්බන්ධවත් ඔය ක්ලේශයේ සම්බන්ධ. එහෙමයි ස්වාමීන් වහන්සේ.